ආනං පරියෝසාන කල්යාණං සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසිස්සාමි තේ <coughs> වාසනාවන්ත පින්වත්නි අද බෞද්ධයා නාලිකාව මගින් විසිරුවා හරින මේ උදාර සද්ධර්ම දේශනාවෙහි ප්‍රධාන දායකත්වයේ දරන්නේ ගම්පහ වරපලාන උඩුතුත්තිරි පිටියේ පදිංචි පීකේ ලීලාවති මෞතුමිය එවැගේම චන්ද්‍රා චන්ද්‍රකාන්ති සමරසේකර මහත්මිය කියන ඒ සදහැවතුන් විසින්. ඒ දායකත්වයේ දරන පින්වත් හැමදෙනාම විශේෂයෙන් අද දවසේ ඊටාම සතුටට ප්‍රීතියටපත් වෙන්නට ඕනේ. මක් නිසාද ඔබ මේ කරන්නට යන්නේ තමන්ගේ ජීවිතේ සිදු කරන සුවිශේෂී වූ පුණ්‍ය කර්මයක්. මේ පිනට දෙවැනි වෙන තවත් පිනක් ලෝක ධාතුව තුල නැහැ. ලෝකේ දිය යුතු දේවල් යම් තාක් තියෙනවා නම් ඒ දේවල් අතර අග්‍රම දෙය තමයි තථාගතයන් වහන්සේ වදාළ ධර්මය ලෝකයට ලබා දීම. එය ශාසනයේ හඳුන්වන්නේ ධර්ම දානය කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන්ට වඩා ධර්ම දානය අග්‍රයයි උතුම්යයි මම දේශනා කරමි කියලා. එච්චර ශ්‍රේෂ්ඨ දෙයක් ධර්මය කියලා හඳුන්වන්නේ. මේ මහා පොළොව මත බ්‍රහ්ම ලෝකය තරම් උස සත්‍රුවන් වලින් මණික් වර්ග 7කින් මහා ප්‍රාසාදයක් හදනවා. ඒ ප්‍රාසාදය හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ මණික් ප්‍රාසාදය සංඝසතු කළා පූජා කරනවා. විහාරයකට පාවිච්චි කරන්න කියලා. විහාරස්ථානයකට ගන්න කියලා. එහෙම පූජා කළොත් ඒ කෙනාට ලැබෙන කුසලය මෙපමණයි කියලා කියලා නිමාවටපත් කරන්න බෑ. එච්චර සුවිශාල කුසලයක් බ්‍රහ්ම ලෝකය තරම් මුස මණික් වලින් හදපු ඒ ප්‍රාසාදය පූජා කළ කෙනාට ලැබෙනවා. නමුත් තථාගතයන් වහන්සේ අපිට කියනවා ඊට වඩා පිනක් ධර්ම දාණයෙන් ධර්ම දාණය දෙන කෙනාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. බලන්න මේ පින කොච්චර එතකොට වටිනවද කියලා. බඹලොව තරම් මුස ප්‍රාසාදයක් හදලා මේ බුද්ධ ශාසනයට පූජ කරනවට වැඩිය පිනක්. අද දවසේ ඒ දායකත්වයේ දරන පීකේ ලීලාවතී මෞතුමිය එවැගේම චන්ද්‍රකාන්ති සමරසේකර මහත්මිය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. ඒ පිරිස අද මේ ධර්ම දාණය ලබා දෙන්නේ මේ මෙතන රැස් වෙලා සිටින පිරිසට විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා දීපවාසීන්ට විතරක් නෙවෙයි. මේ නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණය කරන සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට අද උතුම් ධර්ම දාණය ප්‍රදානය කරනවා එබැවින් දායකත්වයේ දරන්නෝ අතිශයින්ම සතුටටපත් වෙන්න අද අප විසින් ලොවේ දිය හැකි අග්‍රම දෙය දන් දෙමින් අග්‍රම වූ පුණ්‍ය කර්මය සිදු කර ගන්නටයි මේ සම්බෝධි විහාරස්ථානයේ ධර්මශාලාවේ මේ මොහොතේ අපි මේ වාඩි වෙලා සිටින්නේ කියලා ඒ මොහොත ගැන හිතලා ඒ දායකත්වයේ දරන සදැහැතියනොත් ධර්ම ශ්‍රවණය කරන පින්නතුනුත් අතිශයින්ම සතුටටපත් වෙන්න. අද මම මේ පින්වත් පිරිසට කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම ලස්සන සූත්‍ර දේශනාවක්. මේක බොහෝම දීර්ඝ දේශනාවක්. ඒක නිසා සම්පූර්ණ සූත්‍රය එක ධර්ම දේශනාවකදී කියන්න අමාරුයි. මේ දේශනාවේදී කියන්න පුළුවන් ටිකක් තමයි <coughs> පින්වත් පිරිසට කියලා දෙන්න අදහස් කරන්නේ. මේ සූත්‍ර දේශනාවට කියන්නේ චචක්ක සූත්‍රය කියලා. මොකද්ද දේශනාවට කියන නම? චචක්ක සූත්‍රය. ච කියලා කියන්නේ හයට. චක්ක කියන්නේ ඒත් හයට. ඉතින් හයේ කොටස් හයක් පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ ධර්ම දේශනාවක්. මේ ධර්ම දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන සූත්‍ර පිටකයට අයිති ග්‍රන්ථයේ. ඉතින් මේ ධර්ම දේශනාව දේශනා කිරීමෙන් පස්සේ ලැබිච්ච ප්‍රතිඵල ටික මම ඉස්සෙල්ලා ඔබට කියන්නම්. මේ දේශනාව දේශනා කරලා අවසන් වීමත් සමගම දේශනාව ශ්‍රවණය කළ ස්වාමින් වහන්සේලා 69ගේ සිත තුළ සියලු කෙලෙස් නැති වෙලා ගියා. උන්වහන්සේලා රහතුන් වහන්සේලා බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අදාළ මොහොතේ. ඒක විශේෂිත ආශ්චර්යයක්ම නෙමෙයි. මොකද බුදු කෙනෙක් ධර්ම දේශනාවක් කරනකොට රහතුන් වහන්සේලා බිහි වෙන්නේ 69ක් නෙමෙයි. සිය ගණන් දහස් ගණන් රහතුන් වහන්සේලා බිහි වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒ වගේම තමයි සාරිපුත්ත මහා රහතන් වහන්සේත් එක දවසක් තථාගතයන් වහන්සේ දේශනා කළාට පස්සේ මේ සූත්‍රයම දේශනා කළා. එදාත් 69ක් රහතුන් වහන්සේලා බිහි වුණා. තව දවසක මොග්ගල්ලාන තෙරුන් වහන්සේ මෙය වදාලා. එදාත් 69ක් රහතුන් වහන්සේලා. මේකේ අට කතාවේ කියනවා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැමදෙනාම එක්වර එක්වර බැගින් මේ දේශනාව දේශනා කළා හැම අවස්ථාවකදීම 69 69 බැගින් රහතුන් වහන්සේලා බවට පත් වුණා කියලා. ඒකත් මහා ආශ්චර්යයක් නොවේයි. මොකද සාරිපුත්ත මොග්ගල්ලාන කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් කියලා කියන්නේ මේ ලෝකේ වැඩ සිටි මහා ප්‍රඥයෝ. ඔවුන්ට වඩා ප්‍රඥාවන්ත පිරිසක් ලෝකේ තවත් නැහැ. එවන් මහා ප්‍රඥයන් ධර්ම දේශනාවක් කරන මොහොතක 69ක් රහත් වුණා කියන එක අසිරිමත් සිදුවීමක් නෙවෙයි. මේකේ තියෙන ආශ්චර්යමත් සිදුවීම සිදු වුණේ ශ්‍රී ලංකාද්වීපයේදී. ඒක නිසා අට කතාවට අනුරාධපුරේ මහා විහාර භික්ෂූන් වහන්සේලා මේ ආශ්චර්යමත් සිදුවීම ඇතුළත් කරලා තිබ්බා. ඒ අසිරිමත් සිදුවීම තමයි අපරභාගයේ පන තම්බපන්නි දීපේ මලිය දේවත් තේරෝනාම පස්සේ කාලකදී මේ තම්බපන්නි දීපයේ තම්බපන්නි දීපය කියන්නේ ශ්‍රී ලංකා දීපයේ මලිය දේව කියලා තෙරුන් වහන්සේ කෙනෙක් පහළ වුණා. මේ මලිය දේව කියන මහා රහතන් වහන්සේ අනුරාධපුරේ මහා විහාරයට වැඩම කරලා ලෝවා මහා ප්‍රාසාදයේ යටටට්ටුවේදී මහල් 9කින් තට්ටු 9කින් සමන්විත විශාල ප්‍රාසාදයක් ලෝවා මහා ප්‍රාසාදය මෙහි යටටට්ටුවේදී මේ චචක්ක සූත්‍රය දේශනා කළා. ඒ දේශන අවසානෙත් 69ක් රහතුන් බිහි වුණා. තව දවසක් උන්වහන්සේ ලෝවා මහා ප්‍රාසාදයේ තිබෙනවා අට කතාවේ කියන විශේෂයෙන් මහා මණ්ඩපය කියලා. මහා මණ්ඩපය කියලා කියන්නේ ප්‍රධාන මණ්ඩපයක් තිබ්බලෝවා මහා ප්‍රාසාදේ. ඒ ප්‍රධාන මණ්ඩපයට තමයි নিরතුරුව භික්ෂූන් වහන්සේලා ධම් කතාදිය කිරීමට රැස් වෙන්නේ. ප්‍රධාන මණ්ඩපයේදීත් උන්වහන්සේ දේශනා කළා එදාත් 69ක් රහතුන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ මහා විහාරයෙන් නික්මිලා පාලියෙන් කියනවා චේතිය පබ්බතං ගතෝ කියලා. චේතිය පර්වතයට ගියා. චේතිය පර්වතය කියලා කියන්නේ චෛත්‍යයක් තියෙන කන්ද. මේ චෛත්‍ය තියෙන කන්ද කියලා හඳුන්වලා තියෙන්නේ මිහින්තලාව. මිස්සක පව්ව කියලා අපි කියන්නේ මිහින්තලාව. උන්වහන්සේ මිහින්තලාවට වැඩියා. එහි වැඩ සිටි ස්වාමින් වහන්සේලාට ගිහි පින්වතුන්ට දේශනා කළ චක්ක සූත්‍රය 69ක් රහතුන් වහන්සේලා බිහි වුණා. තව මේකේ සඳහන් වෙන උන්වහන්සේ ධර්ම දේශනා කරපු තැන් රාශියක්. ඉතින් කාලය ගොඩක් යන නිසා මම කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රධාන තැන් කීපයක් කිව්වොතින් මුති අංගණයේදී දේශනා කළා තියෙනවා. කැලණි විහාරයේදී දේශනා කළා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ මේක දේශනා කරන්නම දකුණු පලාතට වැඩම කළා. දකුණු පලාතේ චිත්තල පබ්බත කියන විහාරයට. චිත්තල පබ්බත කියලා කියන්නේ සිත සතුටු කරවන විහාරය කියන එකයි. ඒ චිත්තල පබ්බත විහාරයට අද කාලේ කියන්නේ සිතුල් පව්ව කියලා. මං හිතන්නේ ඔබ කවුරුත් ගිහිල්ලා ඇති. දවල් කාලේ ගියොත් මහා රස්නේ නිසා චෛත්‍ය දෙස බලන්න අමාරුයි. උදේ කාලේ හරි හවස් කාලේ හරි ගියොත් අර පහළ ගල උඩ තියෙන චෛත්‍ය දෙස බලන්න පුළුවන් ඒකෙන් සිත ඉවතට ගන්න හිතෙන්නේ එච්චර සාන්තයි හිත සතුටටපත් කරවනවා මේ තියෙන සුන්දරත්වය රහතුන් වහන්සේලා දැකලා තමයි මේකට කිව්වේ චිත්තල පබ්බත කියලා සිත සතුටු කරවන පර්වතය කියලා. ඉතින් මේ සිතුල් පව්වට උන්වහන්සේ වැඩියා. වැඩම කරලා සිතුල් පව්වේ මහා පොකුණක් තියෙනවා. අර චෛත්‍ය පහළ තියෙන වාහන නවත්තන ලොකු මිදුලා ඊට පස්සේ අද කාලේ ගොඩක් කිඹුලන් ඉන්න විශාල පොකුණක් තියෙනවා. මුන්නහන්සේ මේ පොකුණ ළඟට වැඩම කළා. වැඩම කරනකොට ඒ විහාරස්ථානයේ වැඩ හිටිය ප්‍රධාන ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ වස් 60කට වඩා වැඩි උපසම්පදාවෙන් අවුරුදු 60කට වඩා වැඩි උන්වහන්සේ නාන්න ඇවිල්ලා මේ පුකුණු තීරයට වෙලා ඉන්නවා. මලියදේව තෙරුන් මේ වැඩිහිටි තෙරුන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කළා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේව නාවන්නද කියලා. උන්වහන්සේ කතා කරනකොටම දැනගත්තා අඳුරන්නේ නැහැ. කතාවෙන්ම දැනගත්තා මේ මලියදේව රහතුන් වහන්සේ කියලා. කිව්වා මලියදේවයිනි මට දැන් උපසම්පදාවෙන් අවුරුදු 60කටත් වඩා වැඩි. මගෙන් කවදාවත්ම කවුරුවත් අහලා නැහැ ස්වාමීනි නාවන්නද කියන වචනේ. මගේ ජීවිතේ කවදාවත්ම මන් දන්න කාලෙක පැවිද්ද තුල මගේ ඇඟට යම්කිසි කෙනෙක් කත තියලා ස්පර්ශයක් ලබා දීලා නැහැ. ඔබ ඒ පළමුවෙනි වතාවට මගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේව නාවන්නද කියලා. හොඳයි මලිය දේවය මාව නාවන්න කියලා කිව්වා. උන්වහන්සේ මේ වැඩිහිටි තෙරුන් වහන්සේගේ ඇඟ අතපය අතුල්ලලා උන්වහන්සේ බොහෝම ගෞරවයෙන් නාවන්නට යෙදුනා. එදා මේ විහාරස්ථානයේ ධර්ම දේශනා කරන දවස ස්වාමින් වහන්සේලා ඔක්කොම ශාලාවකට එකතු වෙලා මහා තෙරුන් වහන්සේ කියනවා මලිය දේව අද ධර්ම දාණය ඔබ විසින් අපට ලබා දිය යුතුය කියලා. මලේදේව මහරහතුන් වහන්සේ ඒ මොහොතේ මේ චචක්ක කියන සූත්‍ර දේශනාව වදාලා. එදා දේශනා කළ මොහොතේදී 60 වස් පිරුණු ස්වාමින් වහන්සේලා 69ක්ම රහතුන් වහන්සේලා බවට පත් වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේ 60 තැනකදී මේ දේශනාව කළා එක තැනේදී 69 බැගින් 60 තැනකදී රහතුන් වහන්සේලා බිහි වුණා. එතකොට 60 ඒවා 60ක් කීයද? 3600ක් වෙනවා. රහතුන් වහන්සේලා 3600යි. අපි මේ කතා ගැන කිසිම දෙයක් සාසන ඉතිහාසය ගැන එච්චරකට දන්නේ අපි අනුරාධපුරේ යනකොට වට්ටාරමට එක්ක යනවා අපේ දහම් පාසල් යන ළමයි එහෙම. එක්කන් ගිහිල්ලා කියනවා පුතේ මේ තමයි මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි ඇඳ. එතන තාම මේ ඇඳ තියෙනවා. මේ තමයි ලංකාවේ අන්තිම මහරහතන් වහන්සේ වැඩ සිටි තැන කියලා ළමයින් ගොළුවට කුංචි කාලෙම මිත්‍යා දෘෂ්ටියක් දානවා අද කාලේ රහතන් වහන්සලා නැහැ පුතේ කියලා නොකිය කියන්නේ ඒක. බලන්න මලියදේව තෙරුන් වහන්සේ මේ මගේ අතේ තියෙන පොත ඔබට අරන් බලන්න. මලයදේව තෙරුන් වහන්සේ 60 තැනකදී මේ සූත්‍රයක් එක දේශනාවක් ගැන විතරයි මේ කියන්නේ. දේශනා කරද්දී රහතුන් 3600ක් බිහි වෙනවා. උන්වහන්සේලා ඊට ඉස්සෙල්ලා පිරිණිවන් පෑවද? අපි කියමු පිරිණිවන් පෑවමයි කියලා. ඒත් මේ අට කතාවේ කියනවා පස්සේ කාලෙදී ත්‍රිපිටක ධාරී චූල නාග කියලා රහතුන් වහන්සේ කෙනෙක් මේ චචක්ක සූත්‍රයේ වදාලා එතකොට දහසක් දෙනා රහතුන් වහන්සේලා බවට පත් වුණා කියලා. ඉතින් උන්වහන්සේගෙන් පස්සේ හුඟ කාලයකට පස්සේ සිදුවීම් වෙලා තියෙන්නේ. ඉතින් මලියදේව මහරහතන් වහන්සේ පිරිණිවන් පානකොට බොහෝම ලස්සන ප්‍රකාශයක් කළා. උන්වහන්සේ කියන අපේ බෝසතාණන් වහන්සේ ඉස්සර තේමිය කියලා තාපස කෙනෙක් වෙලා හිටියා. ඒ තාපසතුමාගේ කාලේ පිරිස 12000ක් එතුමා ළඟ තාපස පැවිද්දෙන් පැවිදි වුණා. ඒ 12000 ඔක්කොම පිරිස අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී රහත් වෙලා පිරිනිවන් පෑවා. එදා හිටි 12000න් එක්කෙනා ඉතුරුනේ. ඒ කෙනා තමයි මම. අද මමත් පිරිනුවන් පානවා. එදා හිටි 12000ක් බුදු පිරිස අදින් අවසానයි කියලා උන්වහන්සේ උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. ඉතින් මේ උදාන වාක්‍ය කිව්වේ එදා තේමිය ජාතකයේ හිටපු 12000ක් දෙනා නිවන් දැකලා ඉවරයි. මේ අන්තිම කෙනා එයත් අද නිවන් දැක් අද එයත් පිරිනිවන් පානවා කියලා. අපේ පිරිස මේක වරද්දගත්තා. හිතුව රහතන් වහන්සේලා ඉවරයි කිව්වා කියලා. කවුරු හරි අන්ධයෙක් බාලයෙක් අඥානෙක් ඒ ප්‍රකාශ කළා අපිත් හරියට අර තල්ලත්තකට බෙලිගෙඩියක් වැටුනහම ආව දුවන්න පස්සේ ඔක්කොම දෙව්වනේ ලෝකෙ පෙරලෙනවමයි කියලා ඒ වගේ අපිත් ඒ දෘෂ්ටිය ඒ විදිහටම දරාගත්තා ඉතින් පළමුව මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනයේ සල්ගස් දෙකක් අතර පැනවුණ පිරිනිවන් නැදේ වැඩ ඉඳගෙන ශ්‍රාවකයන්ට කතා කරනවා. කතා කළා කියනවා මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය ලොව තුල පවතින තාක්කල් මේ ලෝකය මේ ශාසනය පළමුවන ශ්‍රමණයාගෙන්ද දෙවන ශ්‍රමණයාගෙන්ද තුන්වන ශ්‍රමණයාගෙන්ද සිව්වන ශ්‍රමණයාගෙන්ද හිස් නොවේ යයි මම කියමි. පළමුවන ශ්‍රමණයා කිව්වේ සෝහාන් ඵලයටපත් වෙච්ච කෙනා. දෙවන ශ්‍රමණයා කිව්වේ සකදාගාමි කෙනා. තුන්වන ශ්‍රමණයා කිව්වේ අනාගාමි කෙනා. හතරවන ශ්‍රමණයා කිව්වේ රහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තියනකන් මේ මාර්ගඵලලාභීන්ගෙන් මේ ශාසනය හිස් වෙන්නේ නැහැ කියලා. ඒක තුල අපිට තවත් පණිවිඩයක් දැනුම් දෙනවා. ඒ තමයි අදටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. අදටත් ඔබ කැමතිනම් ඔබ උත්සාහ කරනවා නම් මේ ශාසනයේ නෛර්යානිකයි ප්‍රතිඵල සහිතයි ඔබට කැමතිනම් මාර්ගඵල ආදී උපදවා ගන්න පුළුවන්කම තියෙනවා කියන පණිවිඩය තථාගතයන් වහන්සේ අපිට ලබා දෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනකම්ම නිවන් මඟ තියෙනකම්ම මේ ශාසනයේ ප්‍රතිඵල ලබන්න පුළුවනි කියලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඉතින් අපි ඒක නිසා චචක්ක සූත්‍රයේ යම්කිසි කොටසකට අපේ අවධානය යොමු කරමු. ඒ කොටස පිළිබඳව අපි නිවැරදිව බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් ආදර ගෞරවයෙන් යුතුව ඉගෙන ගනිමු. උන්වහන්සේ දේශනා කරනවා ච තණ්හා කායා වේදිතබ්බා මහණෙනි තණ්හා හයක් තියෙනවා. මේ තණ්හාවල් හය පිළිබඳව වේදිතබ්බා දත යුතුයි කියලා. තණ්හාවල් හයක් තියෙනවා. ඒ තණ්හා හය ගැන දත යුතුයයි. මෙතන දත යුතුයයි කියන්නේ විශේෂයෙන් කියනවා සහ විපස්සනා මග්ගේන ඥානිතබ්බන්ති කියලා. විදර්ශනා භාවනා මාර්ගයෙන් ඕනේ මේ තණ්හා හය හරියට අවබෝධ කරගන්න. මොනවද මේ තණ්හා හය? ඔබ කවුරුත්ම දන්නවා මේ හය පිළිබඳව අපි බලමු කල්පනා කරලා එකක් තමයි මේ තණ්හාවේ තියෙනවා රූපවලට ආසාව ඇතිවීම. ඇහෙන් රූපයක් බලනකොට ඒ රූපයට හිත තුල ආසාව ඇති වෙනවා. ඒ තණ්හාවට කියන්නේ රූප තණ්හා කියලා. ඊළඟට ශබ්දයට ආසාව ඇති වෙනවා. ඒකට පාලියෙන් කියනවා සද්ද තණ්හා. ගන්ධ සුවඳට ආසාව ඇති වෙනවා. ඒකට පාලියෙන් කියන්නේ ගන්ධ තණ්හා. දිවට දැනෙන රසයට ආසාව ඇති වෙනවා. පාලියෙන් කියන්නේ රස තණ්හා. ඊළඟට කයට ලැබෙන පහසට ආසා හිතෙනවා. ඒකට කියන පොට්ටබ්බ තණ්හා කියලා. ස්පර්ශයට ආසිතන එකට පාලියෙන් ස්පර්ශයට කියන පොට්ටබ්බ කියලා. පොට්ටබ්බ තණ්හා. ඊළඟට සිත තුළ හටගන්න සිතුවිලි වලට ආසාව උපදිනවා. ඒකට කියනවා ධම්ම තණ්හා කියලා. කියන්න බලන්න හය පිළිවෙලෙන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මේ තමයි තණ්හා හය. අපේ ජීවිතය ගත්තහම මේ තණ්හා හය අපි තුල තියෙනවද නැද්ද? මේ ටික සම්පූර්ණයෙන්ම අපි තුල තියෙනවා. මේ තණ්හා 6 බුදුරජාණන් වහන්සේ කියනවා තුන් ආකාරයකින් අපේ ජීවිතයේ තුල හට ගන්නවා කියලා. ආකාර තුනකට. එකක් තමයි අපිට දැක්ක හැටියම ආසිතන ලස්සන රූපයක්, ලස්සන ගයක්, ලස්සන වාහනයක්, ලස්සන කෙනෙක් දැක්ක හැටියම ආසිතනවා. ඊළඟට අහපු හැටියම ආසිතන දේවල් තියෙනවා. ආග්‍රහණය කරනකොට මාස හිතෙනවා. රසය දිවට දැනෙනකොට මාස හිතෙනවා. පහස ලැබෙනකොට මාස හිතෙනවා. සිතට සිතුවිල්ලක් එනකොට මාස හිතෙනවා. ඒක හටගන්නේ අපේ හිත තුල තියෙන රාගය මුල් වෙලා. රාගය කියන්නේ හිතේ තියෙන ආසාව. ආසාව මුල් වෙලා තමයි මේ දුටු පමණින්, ඇසූ පමණින්, ආග්‍රහණය කළ පමණින්, රස විඳි පමණින්, පහස ලද පමණින් සිතට සිතුවිල්ලක් ආපු පමණින් ආස හිතෙන්නේ. ඉතින් මේක රාගය මුල් වෙලා හටගන්නකොට මේ තණ්හාවට විශේෂිත නමක් කිව්වා කාමය මුල් වෙලා හටගන්න හන්දා කාම තණ්හා කියලා. අර හයටමයි. අර හය කාමයේ මුල් වෙලා හටගන්නකොට කාම තණ්හා. කාමය කියලා කියන්නේ මේ ආසාව හිතේ තියෙන. හිතේ තියෙන රාගය. ඒක මුල් වෙලා හට ගන්නකොට කාම තණ්හා කියලා කියනවා. තව සමහර කෙනෙක් ඔය හයටම ආසා කරනවා ආත්ම දෘෂ්ටිය මුල් වෙලා. ආත්මය දෘෂ්ටිය කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ආත්මය කියලා කියන්නේ පාලි වචන කීපයක් තියෙනවා නිච්ඡං නিত্য වූ දෙයක්. ද්වං ස්ථිරයි. සස්සතං සදාකාලිකයි. ඊළඟට කියනවා සස්සති නැ අවිපරිණාම ධම්මං වෙනස් වෙන්නේ නැහැ. සස්සති සමං තතේව තස්සති ඉරහඳ මහා මේරු පර්වතය වගේ හැමදාම පවතිනවා. මෙන්න මෙහෙම කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට ආස කරනවා. බලන්න අපි අපි ආදරය කරන පුතෙක්ව ගත්තොත්, අපේම දරුවා ගත්තොත් එහෙම ඒ වගේම අපේ ස්වාමි පුරුෂයා ගත්තොත්, අපේ භාර්යාව ගත්තොත්, අපේ හොඳම හිතවත් කෙනා ගත්තොත් එහෙම අපි යාට ආස කරන්නේ, ආදරය කරන්නේ කොහොමද? අපි කියන්නේ නිච්ඡං නිට්ටයයි මේ ආදරය. මේ ආසාව මේ ආදරේ නිට්ටය වූ එකක්. ඊට පස්සේ පාලි වචනේ කියන්නේ නෑ නිච්ඡං කියලා. නමුත් අපි කියනවා මේක නිට්ටය එකක්. ඊට පස්සේ ද්වං මේ ආදරය ස්ථීර වූ එකක්. ඊට පස්සේ කරන සස්සතං මේ ආදරය සදාකාලික එකක්. බලන්න ඔබ කෙනෙකුට ආදරය කරන්නේ විදිහට නිට්ටයයි ස්ථීරයි සදාකාලිකයි. ඊට පස්සේ කියන අවිපරිණාම ධම්මං මේක කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා සස්සති සමන් තතේව තස්සති ඉරහඳ මහමේරු පර්වතේ මහ පොළොව වගේ හැමදාම තියෙනවා. අපි කියන ඉරහඳ තියෙන තුරාවටමයි මේ බැඳීම කියලා. මෙන්න මේ අදහසින් මේ වචන වලින් මේ නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි වෙනස් වෙන්නේ නැහැ. ඉරහඳ තියෙන තුරාවටම පවතිනවා කියලා යම් කිසි කෙනෙකුට ආදරය කරනවා නම් කැමැති වෙනවා නම් ඒකට කියන්නේ වෙනම තණ්හාවක්. ඒකට කාම තණ්හාව කියන්නේ. ඒක බලවත් වැඩි. අර දුටුපමණින් ආසිතන එක සාමාන්‍ය එකක්. ඒක එච්චර ගණන් ගන්න තරම් දෙයක් නෑ. නමුත් මේ බැඳීම මහා ප්‍රබලයි. ඒකට ඒක හන්ද කියනවා භව තණ්හා කියලා. භව තණ්හා කියන්නේ ආත්මීය අදහසින් ආත්මකන ස්ථීරයි කියන අදහසෙන් තමයි ආස කරන්නේ. ඒක භව තණ්හා. ඊළඟට තව ඒ භව තණ්හාව කියන්නේත් එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි මේවටමයි ආස කරන්නේ. හැබැයි ආස කරන්නේ දුටු පමණින්, ඇසූ පමණින්, ආග්‍රහණය කළ පමණින් නෙමෙයි. මේවා නිට්ටයයි, ස්ථිරයි, සදාකාලිකයි කියලා තමයි ආසා කරන්නේ. ඒක භව තණ්හාව. තව සමහර කෙනෙක් ඉන්නවා ඒ අත්තු පිළිගන්නේ නැහැ පරලොවක්. මැරිලා උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. ආයි උපදිනවා කියලා පිළිගන්නේ එයාලා හිතන්නේ මව්පියන් නිසා ළමෙක් ඉපදුනා ලෝකෙට. ඊළඟට බත් කාලා කැවුම් කාලා පිට්ටු කාලා ඉන්දියාප්ප කාලා මෙයා ලොකු මහත් වුණා. ඊට පස්සේ මෙයා මැරිලා යනවා එච්චරයි ආයෙ මෙයාට උපතක් නැහැ කියලා කල්පනා කරන්නේ. පරලොවක් පිළිගන්නේ නැහැ. ඊළඟට පව් කළොත් එහෙම අපායේ යනවා කියලා පිළිගන්නේ නැහැ. පින් කරන කෙනා දිව්‍ය ලෝකේ යනවා කියලා පිළිගන්නේ මෙලොව ජීවත් වෙන්නේ ආයි උපදිනවා කියන අදහසක්වත් නැතුව කිසිම ගෑවිච්ච බවක්වත් නැහැ මම ආයි උපදින මිනිස්සෙක් නේ කියන මේ හැඟීම එහෙම ඇත්තෝ ඉන්නවා. ඒකට බුද්ධ ශාසනයේ විශේෂිත නමක් කියනවා <coughs> ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. මේ පින්පව් විශ්වාස නොකරන එක, පරලොව පිළිගන්නේ නැති එක, අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති එක මේකට කියන නම මොකද්ද? නියත මිත්‍යා දෘෂ්ටිය. උන්වහන්සේ සූත්‍ර දේශනාවක වදාලා මහණෙනි නියත මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල වූ බලවත් වූ තවත් අකුසලයක් නැතයි මම ඔබට දේශනා කරමි කියලා. මේ නියත මිත්‍යා දෘෂ්ටිකයට නියත ගතියක් තියෙනවා නියත උපතක් තියෙනවා. එයා මැරිච්ච හැටියෙම මේක අද අතහැරියේ නැත්නම් මේ නියත මිත්‍යා දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ කියනවා යාට යතා භතං නික්කිත්තං එවං නිරේ කරේ උස්සගෙන ගිය බරක් බිමින් තිබ්බා වගේ ඔබ මැරිච්ච හැටි අපාය උපදිනවා කියලා නිරේ උපදිනවා කියලා මේ නියත මිත්‍යා දෘෂ්ටිය තරම් ප්‍රබල අකුසලයක් තවත් නැතයි මම කියමි කියලා උන්වහන්සේ වදාලා. අපි දන්නව ආනන්තරේ පාප කර්ම කියලා පහක් තියෙනවා. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ මැරීම, <clears throat> සංඝ ભેදය ඊළඟ එක මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ලේසල වීම නැහැ. ඒකට කියන්න ඕනි දූසිත සිතින් බුදුන්ගේ ඇඟේ ලේසල වීම කියලා. දැන් මොකද ජීවක වෛද්‍යවරයාත් උන්වහන්සේගේ අර දේවදත්ත තෙරුන් ගලක් පෙරලපු වෙලාවේ සියුම් ආයුධයකින් එතන කපලා බුදුරජාණන් වහන්සේගේ අවසර අරගෙන ඒ කුණුලේ ටික ඉවත් කළා දැම්මා. ඉතින් ඒක නිසා කියන්නේ දූසිත සිතින්. ඒ කියන්නේ බුදුරජාණන් විනාශ කරන අදහසින් විපතක් කරන අදහසින් ලේසලවන කෙනාට විතරයි ආනන්තරේ පාප කර්මය වෙන්නේ. මේම පහක් තියෙනවා. මේ පහ කළොත් එහෙම කල්පයක් නිරයේ කියලා උන්වහන්සේ වදාලා. හැබැයි කල්පය කියලා කිව්වේ කල්පේ පටන් ගත්ත දවස් ඉඳන් අවසන් වෙනකන් නෙමෙයි. අද නිරයට ගියොත් අද ඉඳන් මේ කල්පේ අවසන් වෙනකන් නිරේ ඉන්නව එච්චරයි. අද නම් එයා නිරයට යන්නේ හෙට නම් කල්ප ඉවර වෙන්නේ අද ගිය කෙනා හෙටම නිදහස් වෙනවා. ආනන්තර පාප කර්ම කරපු කෙනා. ඒ වගේ මේ කල්පය පවතිනකන් විතරයි එයා නිරේ ඉන්නේ. නමුත් අර පින්පව් විශ්වාස කරන්නේ නැති මෙලව පරලොව පිළිගන්නේ නැති අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති මේ කර්මඵල අදහන් නැති ඒව ගණනට ගන්න නැති මේ අසත්පුරුෂයින් නිරේ ඉපදෙනවා නිරේ ඉපදුනාට පස්සේ අර කල්පේ විනාශ වෙනකොට එයාලා මේ සක්වලයේ තියෙන නිරයෙන් නිදහස් වෙලා වෙන සක්වලක තියෙන නිරයකට යාලා යනවා. ගිහිල්ලා එහෙ දුක් විඳින්න පටන් ගන්නවා. එයාලගේ මේ දෘෂ්ටිය කොච්චර දරුණුද ඒ තාක්කල් වෙනසක්වලක නිරයක හරි දුක් විඳිනවා. නමුත් ලෝ කල්ප විනාශ වෙනකොට මේ සක්වලේ නිරෙයින් නැත්තොනම් නිරෙන් නිදහස් වෙලා සුගතියේ උපතකට එනවා. අර ඇත්තන්ට ඒ අවස්ථාව ඒ වාසනාව නැහැ. එයාලා වෙනසක්වලක නිරයට යනවා. කවදානම් නිරෙන් නිදහස් වෙයිද කියලා හරියට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අම්මා මරණවට වැඩිය තාත්තා මරණවට වැඩිය රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කරනවට වැඩිය සංඝ බේදය කරනවට වැඩිය දූසිත සිතින් ਸਰවඥයන්ගේ ලේසල වීමට වැඩිය බරපතලයි මෙලොව පරලොව පිළි නොගැනීම පින්පව් විශ්වාස නොකිරීම ඒ වගේම අපාය දිව්‍ය ලෝක නොපිළිගැනීම. හැබැයි මේ අදහසින් ඉන්න කෙනෙක් අපාය යන්නේ තථාගතයන් වහන්සේම කියනවා අත් නොහරින ලද දෘෂ්ටි ඇතොත් පමණයි කියලා. ඒ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය අතහැරියොත් එයා නිරේ යන්නේ නැහැ. අතහැරිය නැතොත් තමයි මෙයා මේ නිරය ගාමි වෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. ඉතින් අර මෙලව පරලොව පිළිගන්නේ නැති ඇත්තෝ ඉන්නවා. පින්පව් අදහන්නේ නැති ඇත්තෝ ඉන්නවා. අපාය දිව්‍ය ලෝක ගැන හිතන්නේ නැති අය ඉන්නවා. එයාලා තුලත් අර තණ්හා හය හට ගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, <clears throat> රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ හය හට ගන්නවා. එයාලා තුල මේක හටගත්තාම හරි ප්‍රබලයි ඒ තණ්හාව. අර දුටු පමණින් ඇසූ පමණින් ඇතිවෙච්ච ආසාව නෙමෙයි. ඒක සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වගේ. ඒක අනාගාමී වෙනකම්ම තියෙනවා. අර නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කියලා හිතපු ආසාව තේනවනේ. ඒකටත් වැඩිය බලවත් මම ආයි උපදින්නේ නැහැ කියන අදහස දරන කෙනාගේ තණ්හාව. මොකද එයා හිතන්නේ මේ ආසාව හොඳින් ඉටු කරගත්තත් කමක් නැහැ නරකින් ඉටු කරගත්තත් කමක් නැහැ. මම නරක දේවල් කළා කියලා යන අපායක් නැහැ. හොඳ දේවල් කළා කියලා යන දිව්‍ය ලෝකෙකුත් නැහැ. හොඳින් හරි නරකින් හරි මේ ජීවත් වෙන ටික කාලය තුල කාලා බීලා සැපෙන් ඉන්න ඕනි කියලා විතරයි ඒ ඇත්ත කල්පනා කරන්නේ. අන්නේ තණ්හාවට කියනවා අර මතු උපතක් විශ්වාස නොකරන බැවින් විභව තණ්හා කියලා. පැවැත්මක් එයා පිළිගන්නේ නැහැ. ඒක නිසා විභව තණ්හා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ වදාලා මෙන්න මේ කියන තණ්හා ටික අපි අපේ ජීවිතය තුළ දුරු කරගන්න ප්‍රහාණය කරගන්නට ඕනි කියලා. ඒ ප්‍රහාණය කර ගැනීම පිණිස අප විසින් කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මොකක්ද ඒ වැඩපිළිවෙල? අප විසින් අපේ ජීවිතයට බොහෝ කොට පුණ්‍ය ධර්මයන්, ගුණ ධර්මයන් එකතු කරගන්න, ඒක රාශි කරගන්නට ඕනේ. අපි දන්නවා සදැහැතියන් වුණාම එයාලා තමන්ගේ නිවසේ හැම දවසකම බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් අඩුගානේ පැන් එකක් කරේ අනිවාර්යයෙන්ම පූජා කරනවා එහෙම පූජා කරන්නේ නැති gederak තරම් මූසල gederak අවාසනාවන්ත gederak තවත් නැහැ. මේ ශාසනේ උණුසුමවත් වදින්නේ නැහැ. ඒ වගේ අවාසනාවන්තයින්ට. ඉතින් ඒක නිසා මේ ලැබෙච්ච උතුම් බුද්ධ ශාසනය තුල අපි අපේ gedara පුංචි හරි බුදු කුටියක් සකස් කර ගන්නට ඕනේ. වෙනම කාමරයක් නොවෙන්න පුළුවන්. ලැල්ලක් මත තැම්පත් කළ බුද්ධ ප්‍රතිමාවක් ඒකට කමක් නැහැ. බොහොම ආදරෙන් ගෞරවයෙන් Tamange ගෙදර ළමයි ටික එකතු කරගෙන අම්මා තාත්තා ප්‍රධාන වෙලා කල්යාණ මිත්‍රයෝ වෙලා ළමයිනුත් එක්ක මල් වට්ටියක් කඩලා පූජා කරන්න. ඒකට අපිට මුදලක් යන්නේ පොල් තෙල් ටිකක් අරගෙන ඇවිල්ලා පුංචි පහනක් දැල්වන්න. හඳුන් කූරු එකක් පත්තු කරන්න, පෑන් වීදුරුවක් තබන්න. ඊට පස්සේ gedara පිරිස එක්ක ආදරෙන් ගෞරවයෙන් බුද්ධ වන්දනා කරන්න විනාඩි 10ක් 15ක් බොහොම ආදරෙන්. ගොඩාක්ම හොඳයි පුළුවන් නම් ඒ බුද්ධ වන්දනාවෙන් පස්සේ ඔය කරණීය මෙත්ත සූත්‍රය හරි රතන සූත්‍රය හරි මහා මංගල සූත්‍රය හරි නැත්නම් අද එක සූත්‍රයක් හෙට එක සූත්‍රයක් ඊළඟ දවසේ තව සූත්‍රයක් මේ විදිහට සූත්‍ර දේශනාවකුත් සජ්ජායනා කරන්න පුළුවන් නම් ඊළඟට අපේ තෙරුවන් වඳිනකොට පන්සිල් සමාදන් වෙනවා. එතකොට අපේ සීලය කියන කොටස සම්පූර්ණ වෙනවා. මල් පහන් ආදී පූජා කරනකොට යම්කිසි මට්ටමකට දානමය පිනක් හැම දවසකම අපේ ජීවිතයට එකතු වෙනවා. ඊට අමතරව අපි දන් පැන් පූජා කරනවා. ඊට අමතරව හැම දවසකම අර ප්‍රධාන විහාරස්ථානෙට දෙන දානවලට අමතරව හැමදාම දානමය පිනක් එකතු වෙනවා මල් පහන් පූජා කිරීමෙන්. ඊළඟට අපි අනිවාර්යෙන් පුරුදු කළ යත යුතුයි. දැන් අපිට තියෙනවා දානමය පින තියෙනවා, සීලමය පින තියෙනවා. ඊළඟට අවශ්‍ය මොකද්ද? භාවනාමය පිනත් හැමදාම පුරුදු කරන්නට ඕනේ. භාවනා කිරීමේදී ඉස්සෙල්ලාම අපි පුහුණු කරන්නේ පුරුදු කරන්නේ ඊටාම සරල සමත භාවනාවක්. ටික කලක් පුහුණු කරන්නේ. ඒකට ගොඩක්ම වටිනවා තථාගතයන් වහන්සේ වදාළ මෛත්‍රී නැමැති භාවනාව. මේක අපේ ජීවිතයට අත්‍යවශ්‍ය කාරණාවක්. මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන මේ කාරණාව. බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනා වඩන්න. එතකොට ඔබ සුවසේ නිදා ගන්න කෙනෙක් වෙනවා. ඊළඟට ඔබ ඊටාම සුවසේ නෙළුම් මලක් විකසිත වෙනවා වගේ ප්‍රබෝධමත්ව අවදි වෙනවා දවසම වාසනාවන්ත වෙනවා ඊළඟට උන්වහන්සේ වදාලා ඔබට නපුරු නරක සිහින පේන්නේ නැහැ මෛත්‍රී වඩනකොට. ඔබේ මුහුණේ වර්ණය ඊටාම ප්‍රසන්න වෙනවා. අනික් අය ප්‍රියමනාප කරන වර්ණයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දෙවියන්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. දෙවි ඔබට ආස කරන්න ගන්නවා. දෙවියන් විසින් ඔබව ආරක්ෂා කරන්න පටන් ගන්නවා. බලන්න මෛත්‍රී වඩන්න පුළුවන් නම් අපිව දෙවියන් විසින් අපිව මැනවින් ආරක්ෂා කර ගන්නවා. එතකොට අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එන්නේ නැහැ. අපේ ගෙවල් දොරවල් වල ප්‍රශ්න හටගන්නේ නැහැ. ඔවුනොවුන් මෛත්‍රී සිතින් යුතුව තව කෙනෙක් දිහා බලනකොට දවස කොච්චරනම් ප්‍රබෝධමත් වෙනවද? විහාරස්ථානෙක උනත් ලොකු ස්වාමින් වහන්සේ පොඩි හාමුදුරු කෙනෙක් දිහා මෛත්‍රියෙන් තොරව බැලුවොත් උන්වහන්සේගේ හිත කොච්චර දූෂිත වෙනවද? ඒ දවසම අවාසනාවන්තයි නේද? ඒ වගේ තමයි අම්මා කෙනෙක් දරුවෙක් දිහා වැරදි දූෂිත සිතකින් බැලුවොත්, කේන්තියෙන් බැලුවොත් ඒ දරුවගේ ජීවිතයට පුදුම අවඩක්කයකින් ලැබෙනවා. ඒ වගේම අක්කා නංගි දිහා බැලුවොත් දූසිත සිතෙන් නංගි අක්කා දිහා බැලුවොත් ස්වාමි පුරුෂයා භාර්යාව දිහා බැලුවොත් භාර්යාව ස්වාමි පුරුෂයා දිහා බැලුවොත් ඒක තුල විශාල මානසික ප්‍රශ්නයක් හිත තුල හට ගන්නවා. ඉතින් ඒක නිසා මෛත්‍රිය වඩන්න පුළුවන් නම් හදවතින්ම ඒක පුදුමාකාර වාසනාවන්ත කුසල කර්මයක් මුළු ජීවිතේම වාසනාවන්ත කරන සඵල කරන මහා පුණ්‍ය ධර්මයක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා <clears throat> තියෙනවා. මේ මෛත්‍රිය කියන එක එක පැත්තකින් භාවනාවක් විදිහට පුරුදු කරන්නට ඕනි. ඒ විතරක් හැබැයි මදි. විශේෂයෙන් අවශ්‍ය වෙනවා තමන් මෛත්‍රී කරන තමන්ගේ ගෙදර ඉන්නවනේ සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ගෙදර ගත්තොත් වැඩිහිටියන් ලෙස ආච්චි සීයා ඉන්නවා. ඊට අම්මා තාත්තා ඉන්නවා. සමහරට අම්මාගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා, තාත්තාගේ පැත්තේ නෑදෑයෝ ඉන්නවා. ඊවස්සේ ළමයි ටිකක් ගෙදර ඉන්නවා. සාමාන්‍ය හැම පවුලකම එහෙම නැහැ. සාමාන්‍ය ඔය පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් මේ පිරිස මෛත්‍රී වඩනවා නම් ඒ පිරිස ඒ ගෙදර ඉන්න හැම කෙනාම කල යුතු දෙයක් තියෙනවා ඒ තමයි අර මෛත්‍රී භාවනාවට අමතරව ඇති තැනත් නැති තැනත් gedara kat pirisa ඉන්න තැනදෙත් නැති තැනදෙත් මෛත්‍රී සහගත කාය කර්ම පැවැත්විය යුතුය. අපි හිතමු කෙනෙක් ගැඳුම් පැළඳුම් ටිකක් එළිය දාලා තියෙනවා. එයාව නෑ පේන්න වස් වෙනවා. බනින් නැතුව කෑ ගහන්න නැතුව මෙහෙම දාලා යනවද කියලා කේන්ති ගන්න නැතුව අන්න මෛත්‍රී සහගත කාය කර්මයක් බොහෝම මෛත්‍රියෙන් ඒ ටික අරගෙන ගෙනවිත් තියනවා නමල පිළිවෙලකට. ඊළඟට අපේ ගෙදර කෙනෙක් ගැන කතා කරනවා. ඒ කතා කරන මොහොතේදී එයා ගැන මෛත්‍රියෙන් යුතුව කතා කරන්න පුරුදු වෙන්න ඕනි. ගෙදර හැමෝම ගැන කිසිම කෙනෙක් ගැන හිත දූෂිත කරගෙන තව කෙනෙකුට එයා ගැන වචනයක් කතා කරන්න හොඳ නැහැ. මෛත්‍රී සහගත වචී කර්ම. හිතන එකම සිතුවිල්ලකින්වත් තමන්ගේ දරුවෙක් ගැන, නෑදෑයෙක් ගැන, ස්වාමි පුරුෂයා ගැන, භාර්යාව ගැන දූෂිත හිතින් හිතන්නට හොඳ නෑ. හිතන හැම වචනයක්ම ඔහු සුවපත් වෙන්න, ඔහු දියුණු වෙන්න, ඔහු යහපත් වෙන්න, ඔහුගේ තේ කේන්තියක් ඇති වුණත් හිතන්න ඕනි මොහුගේ හිත තුල කේන්තිය නැති වේවා. මොහු සැපවත් වේවා, සාන්ත වේවා. මේ විදිහට මෛත්‍රී සහගත මනෝ කර්ම, ඒ කියන්නේ හිතෙනුත් මෛත්‍රියෙන් ඉන්න ඕනේ. වචනයනොත් මෛත්‍රියෙන් කතා කරන්න ඕනේ. කයනොත් ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන උයන පිහින දේවල් ටික, ඒ වගේම ඇඳුම් පැළඳුම් සෝදා දීම, කෑම බෙදීම, ගේ දොර අතු කෑම මේ හැම දෙයක්ම මෛත්‍රියෙන් යුතුව කරන්න ඉගෙන ගන්න ඕනි දරුවනුත් එහෙමයි අම්මා තාත්තට. ස්වාමි පුරුෂයාත් එහෙම කරන්න ඕනි භාර්යාවට. භාර්යාවත් එහෙම කරන්න ඕනි ස්වාමි පුරුෂයාට. මේ නිවසට මෙත් අඩන්න හැමෝම පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද අපේ කාල වේලාව අනුව <clears throat> ඊටාම කෙටියෙන් මම නිවසට මෙත් වැඩන හැටි කියන්නම් ඔබ අසාගෙන ඉඳලා පාඩම් කරගෙන අද ඉඳන් පුරුදු කරන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න gedarට විපතක් කරදරයක් නැතුව ඊටාම සුවසේ ජීවත් වෙන්න ඒ මෛත්‍රී භාවනා වැඩිමෙන් පුළුවන් වෙනවා මේ විදිහට ඔබ කැමැති ඕනි මිරියව්වක ඉඳලා <coughs> මේ විදිහට වඩන්න මෙත් වඩන්න වාඩි වෙලා හිටන් ටික වෙලාවක් මම කියන විදිහ ආගෙන ඉන්න ඔබට තේරෙවි එතකොට මම වෛර නැත්තේක් වෙම්මා තරහ නැත්තේක් වෙම්මා දුක් නැත්තේක් වෙම්මා සුවසේ ජීවත් වෙම්මා මාමෙන්ම මේ නිවසේ සිටින ප්‍රධාන ජනයා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා මේ නිවසේ සිටින ආරක්ෂක දේවතාවෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ඊට අමතරව මේ නිවසේ සිටින සියලු මිනිස්සයෝ කියලා මෙත් වඩන්න අර වාක්‍යදල ඊට අමතරව මේ නිවසේ සිටින සියලු සත්වයෝ කියලා මෙත් වඩන්න එතකොට නිවසේ සිටින අධිපති ජනයා සියලු ආරක්ෂක දේවතාවෝ සියලු මිනිස්සයෝ සියලු සත්වයෝ මේ කොටස් හතරට වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කියන වාක්‍ය හතර යොදාගෙන එක කොටසකට 10 වර බැගින් වගේ මෙත් වඩන්න ඉස්සෙල්ලම Tamanට. එතකොට ඔබේ නිවස, ඔබේ gedara මහා භාවනාමය පිං රැස්වෙන නිවසක්, gedarak බවට පත් වෙලා ඔබේ ජීවිතේ කාන්තෙන්ම සුවපත් වෙනවා, සැපවත් වෙනවා. ඉතින් අද දවසේ ඊටාම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මේ උදාරතර සද්ධර්ම දේශනාව සිදු කරවා මුළු ලෝකයටම ධර්ම දාණය ලබා දෙමින් අග්‍රගණ්‍ය ධර්ම දානමය කුසලය සිදු කරගන්නේ ගම්පහ වරපලාන උඩුතොත්තිරි පිටියේ පදිංචි පීකේ ලීලාවතී පින්වත් මවතුමිය ඒ වගේම චන්ද්‍රකාන්ති සමරසේකර පින්වත් මහත්මිය ඒ පින්වත් දෙපොළ ඊටාම සතුටු වෙන්න ප්‍රීතිමත් වෙන්න අප විසින් අද සමස්ත ලෝකයටම අග්‍රම දාණය ධර්ම දාණය ලබා දෙමින් අපේ මුළු ජීවිතයම සැපවත් කරන සසරම සුවපත් කරන මහානීය පුණ්‍ය ධර්මයක් ජීවිතයට එකතු කරගත්තා කියලා ඒ පින්වතුන් සාදු කියලා සැනසෙන්න අද දවසේ අරමුණ පරලෝ <coughs> සැපත් මායා දුන්නේ සමරසේකර මහතානන්ට පියතුමාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම පල්ලෙවෙල ගංගොඩවිල පවුලේ දෙමව්පියන්ට ආනන්ද රත්නායක මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම ජයවතී කුසුමාවතී මිල්ටරි රාලහාමි සෝමා දඹදෙනිය ආරච්චි ගුණරත්න බණ්ඩා මාටින් සිඤ්ඤෝ තිත්තපත්තර මුදලාලි හේරස් සිඤ්ඤෝ ජේන් සිඤ්ඤෝ මේරි නෝනා චාර්ලිස් සිඤ්ඤෝ මණික් දිසාවේ මණික් දිසාවේ කත්තේ අම්මා සෝමරත්න කස්තුරි යන ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අපවත් වේ වදාළ කපුදුවේ ශ්‍රී ගුණාලංකාර ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම නම් සඳහන් කළ පරලෝ සැපත්තේ ස්වාමින් වහන්සේ පියතුමාණන් ප්‍රධාන වර්ග પરම්පරාගත ඥාතීන් මේ පින් අත්පත් වේවා ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා සැප බහුල වේවා මුළු සසර ගමනම සුවපත් වේවා සසර දුකින් අත් මිදේවා බුද්ධ ආදි මහෝත්තමයන් නිවි සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය අප කල්යාණ මිත්‍ර දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් එහි සියලු කාර්ය මණ්ඩලයටත් ධර්ම දේශනාව සිදු කළ දේශක ආනන් වහන්සේටත් මෙපින් බලෙන් නිරෝගී සුව දීර්ඝායුෂ වඩා අභිවර්ධනය වේවා කියලා සාදු කියලා සෙත් පතමු දායකත්වයේ දරණ පීකේ ලීලාවතී මහත්මියට චන්ද්‍රකාන්ති සමරසේකර මහත්මියට ඒ පවුල්වල පින්වත් සෑම දෙනාටම දූ දරුවන්ට සහභාගී වුණ ඥාති හිතයිසී මිත්‍රාදී හැම සියලු දෙනාටමත් එකසේම මේ පුණ්‍ය ධර්මය ලැබේවා මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය සම්පත් ලැබේවා පරලෝක වශයෙන් සුගති සැප ලැබේවා මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන බුද්ධාදි මහෝත්තමයන් නිවේසනසේ පැමිණ බදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාම රමෘත මහා නිර්වාණ ප්‍රතිලාභය පිණිසම මේ උදාරතර මහෝත්තම මහානීය ධර්ම දේශනා කරවීමේ ධර්ම දානමය පින නිවන් පිණිසම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංස ධර්ම බලය සෑම දිනාටම මෙලොව යහපත පිණිස පරලොව සුගතිය පිණිස සාන්ත නිර්වාණ ප්‍රතිලාභය පිණිස පවතිවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා අද ධර්මදේශක දේශනාවේ දේශකයාණෝ කලවාන ජාතුවන්ගොඩ දම්සක් විහාර සේනාසනයේ සේනාසනාධිපති අතිගෞරවාර්හ දොළොස්වල උදිත තීර